දේශනාවේ මාතෘකාව අධිපඤ්ඤා ධම්ම විපස්සනා පස්වන කොටස වචන වශයෙන් තේරුම් ගන්න ඕන තරම. ප්‍රතිපත්තිය. ධම්ම විපස්සනා කොටස් තුනයි. අතිපා ප්‍රඥාවයි ප්‍රතිප්‍රඥාවයි. ඒ වගේම අදි විමුක්ති කියලා වෙන වචනයකුත් තියෙනවා විමුක්තිය අදි විමුක්තිය. මෙතන ඒක ගණන් ගන්නේ නැහැ. මෙතන ගණන් ගන්නේ අදි ප්‍රඥා. ධම්මේසු විපස්සනා ධම්ම විපස්සනා. ධම්ම කියන්නේ විපස්සනාව විපස්සනාව කියන්නේ විදර්ශනා භාවනාවටයි. එතකොට විදර්ශනාව දර්ශනය නුවණින් බැලීම විපස්සනා කියන්නේ. ඒ නුවණින් බැලීම මොකක් කවර ධර්ම විශේෂ කරගෙනද සංස්කාර ධර්ම. එතකොට ධර්මයන් කෙරෙහි කියන්නේ සංස්කාරී කොටස් කෙරෙහි. සංස්කාර කොටස් කෙරෙහි පැවති විශේෂ වූ ඥානෙ ඥානෙන් ඉදු කරන දර්ශනය දැකීම අවිදර්ශනාව එතකොට සංස්කාර ධර්මයන් කෙරෙහි පැවති අධික වූ ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වූ විදර්ශනා ප්‍රඥාව කියන තේරුමයි අතිපඤ්ඤා ධම්ම විපස්සනා කියන්නේ. අතිපඤ්ඤා ඕමයි ධම්ම විපස්සනා කියන්නේ. අතිපඤ්ඤා මේ අතිපඤ්ඤා කියන වචන අතිපඤ්ඤා ධම්ම විපස්සනා යන්න අතිපඤ්ඤා විපස්සනා කියලා සමාන දැනක සඳහන් සංයතෝ ච උපත්ථාන අතිපඤ්ඤා විපස්සන අනේ විදියට සංස්කාර ධර්මයන් සෝත්‍ය වශයෙන් කිසිවක් නැති අන්දමට වැටීමක් ඇති වෙනවා නම් සෝපි වශයෙන් එතකොට ඒක ප්‍රතිපඥා විපස්සනා කියලා එක අවස්ථාවකදී ප්‍රකාශ කළා. සාමාන්‍ය වශයෙන් විදර්ශනා භාවනාව ගෙන යන පවත්වාගෙන යන යෝගාවචරයාට මේ අධිපඥා විපස්සනාව මුලදීම නෙමෙයි ඇති වෙන්නේ. මුලදී ඇති වෙන දේවල් පහ කරගෙන සත්‍යයට දියුණුවෙන් පසුව සංස්කාරයන්ගේ තමා කර්මස්ථානයේ සඳහා යොදාගත් සංස්කාර කොටසක් ඇතනම් එතිනම් ඒ සංස්කාර කොටස පිළිබඳවත් ඒ බහැර පවත්නා විද්‍යාව සංස්කාර කොටස් පිළිබඳවත් ඒ වගේම බාහිර සංස්කාර කොටස් සම්බන්ධවත් එන මේ සංස්කාර කොටස් සම්බන්ධව මොනින් විදර්ශනාව පවත්වාගෙන යන්නව අවස්ථාවේදී ඒ සංස්කාරයන්ගේ කොටස් වශයෙන් වැඩ කීමේ වෙනවා කොටස් වශයෙන් වේදිලා වැඩි වෙනා වූ අවස්ථාවක් ඇති වෙනවා. සාමාන්‍ය වශයෙන් විදර්ශනාවට කර්මස්ථානයේ වශයෙන් යොදාගත් ඒ සංස්කාර කොටස මුලින් එකක් වශයෙන් නොවනට පිළිලා දිනුනෙගෙන සමාධියක් දිනුනෙගෙන යන අවස්ථාවේදී මේවා කොට්ඨාන වශයෙන් විභාග වශයෙන් විශේෂයෙන් වෙන වෙන එකින් එක වෙන වෙන වෙන වීම වශයෙන් දැනීම ගැනීම සිදු වෙනවා මේ විදිහේ එකින් එකට එකින් එකට වෙන වෙලා පෙනෙනව අවස්ථාවකදී ඒ කියන්නේ ඉරටු මිනිහක් එකට එකතු කරලා ගත්තාම ඒක මිදිය. ඒක පතරවල ගත්තාම ඒක ගොඩක්. අන්න ඒ වගේම එකින් එකකින් එකකට වෙනස් වෙනවා. ගෙනින්නා වූ ස්වභාවය ඇති වෙනවා. කියන්නේ ඒ සංස්කාර කොටස් පිළිබඳව ඇතිවීම නැතිවීම දෙක ඒ වගේම වෙනන්න පටන් ගන්නව නුවරට අහු වෙන්න පටන් ගන්නවා. අර විදිහකින් එකට වෙනස් වෙමින් පැවතිලා ඊළඟට එකින් එක පවතිනා වූ සංස්කාර කොටස් තමන්ටම තේරෙන ඇති වෙනවා ඒ වගේම නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා එතකොට දැන් අපි උදාහරණයක් වශයෙන් සලකන බලමු ආස්වාද ප්‍රසවාස දෙකට ඉදිරියනවා ආස්වාද ප්‍රසවාස දෙකට හොඳට ඉදිරියදාගෙන ඉන්නකොට ඒ ආස්වාදය අතුරට වදිනවා ඒ වගේම පිළිද වදින අනෙක් ප්‍රස්වාස අතුරට වදිනා වූ සංස්කාර කොටස ඒ ආස්වාස කොටස වායු ධාතු ඇති වුණා අතුරට වදිනා අවස්ථාවේ ලොකුවටම දැනුණා ලොකු ලොකු කොටසක් වශයෙන් ඇතුල් වුණා ඇතුල් වෙලා ඉවර වුණා ඊළඟට පිට වුණා පිට වෙන අවස්ථාවේ කියනවා පිට වෙලා ඉවර වුණා කියලා. එතකොට මේ විදිහේ ඇතුල් වීමේදී පිට වීමේදී මේ ආස්වාද ප්‍රසවාස දෙක මේ මෙතන හිතන කැලිලා ඉවර වෙනවා නේද? ඒක තවත් එහාට දිනු වෙනකොට එක ආස්වාදයක එක ප්‍රාස්වාදයක දෙකේම දෙකක් තුල දෙක තුලම එකකින් එකට එකකින් එකට වෙනස් වෙවි ඇතුළේම කැටි කැටි වැටෙන්න පටන් ගන්නවා. ඒක සමාධිය දියුණු වෙච්ච අවස්ථාවේදී ඒක සැලකෙන්නේ. හොඳට ආශ්වාස ප්‍රශ්වාස ගැන අවස්ථාවේදී ඒ වායු ධාතුවේ සාරකනකට මුලදී එක ආශ්වාසයක් එක ප්‍රශ්වාසයක් ඒක ආශ්වාසයක් ඇතුළත ආශ්වාස වායු ධාතු ගොඩක් ඇති වෙමින් ඇති වෙමින් හැරෙමින් විදෙමින් ඇති වෙනවා නැති වෙනවා. ඒ වගේම ප්‍රසවාසයේදී ඒ විදිහට කැඩෙමින් ඇති වෙමින් නැති වෙමින් කැඩෙමින් විදෙමින් පවතින හැටි පේනවා. මෙන්න මේ අවස්ථාව එනකොට සමාධිය උදේට දිනුනොයි ඊළඟට මෙන්න පටිසංඛා විපස්සන පටිසංඛා විපස්සනා කියලා මේ අර අර විදිහේ ඒ ඇතුලේ ඇතුලේ වෙනිච්ච මේ සංස්කාර කොටස කොටසේ ඇතිවීම දෙවිත යනවාට වඩා හිත නැතිවී හිත යදනම නැතිවීමට නැතිවීමේ හිත අයින් කරලා නැතිවීමේ හිතම ඒ සංස්කාර කොටස් නැති වෙන හැටිම වෙනෙන්න පටන් ගන්නවා නැති වෙනම නැති වෙනම අවස්ථාවේදී තමයි භංග ඥානය කියන්නේ. ඒ භංග ඥානය තවත් වෙනසක් විශේෂයක් මොකද? ඒ සංස්කාර කොටස් පිටනවා කියන්නේ හිතට. ඒ සංස්කාර කොටස් පිටන සංස්කාර කොටස් වල පිටීම කෙනෙක් හිත ඒ හිතේ පිටීම වෙනවා. කාය කොටසක් පිනෙන එක පාපේන එක ඉඳකට ඒ හිත පිනෙනවා තවත් හිතකට පේනවා. ඒ හිත පිනෙනවා තවත් හිතකට පේනවා. ඔන්න ඔය විදිහට ක්‍රමක්‍රමී පිනෙන නාමත් පිනෙන රූප කොටස පිනෙන නාම වශයෙන් කියන චිත්ත කොටස ඒ විදිහේ පේන්න පටන් ගන්නවා. එතකොට මේ හිත පමණක් නෙමෙයි හිතට සම්බන්ධ වෙලා තියෙන ඒ අස්සය සංඥාව වේදනාව චේතනාව කියන මේවා මේ එක්කම බෙදෙන හැටි ඒකට කලබන්න පුළුවන් වෙනවා අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගැනීම හිත ඒ හිත පිටිය පිටේ පිටිය වෙන ඒ අරමුණට හිත වැටෙනකොට එතන ඇති වෙනවා පස්සේ සංඥාව ඇති වෙනවා. ඒ වගේම දෙකේ සම්බන්ධයෙන් විඥානය ඇති වෙනවා. ඊළඟට චේතනාව ඇති වෙනවා. මොනයි විදිහට චිත්තයයිටික කියන කොටස් දෙකක්ම වැටෙනවා. ඒ වගේම රූප කොටසක් වැටෙනවා. මේ වැටෙන්නේ එකක්ම නෙවෙයි විදිහවත් මේ විදිහට රූප කොටසක් පෙනෙනවා පේනවා. ඒ අවස්ථාවේදී මෙහෙට පිළිගන්නේ නැති නිසා මේ යෝගාවචරයාගේ හිත සංස්කාර කොටස් වලමයි පවතින්නේ. මේ පිටන සංස්කාර කොටස් වල පවතිනකොට ඒ ඇසේ යෝගාවචරයට වැටෙනවා මේ මරණය කියන එක සත්‍යෝ කියන්නේ ඒ ගැලු කියන්නේ මේ සංස්කාරයන්ගේමයි මරණය. සංස්කාරයන් තුළමයි මේ මරණය කියන්නේ. සත්‍යයේ මරණය කියන්නේ ලෝකෝට දැනෙන එක. ඒක නෙවෙයි ඊට ඉස්සෙල්ලාම මේ සංස්කාරයන්ගේ මරණය කියනවානේ. මේ මරණය කියන්නේ සංස්කාරයන්ගේ මරණය කියන. ඔන්නේ වැඩේ නවත්තාවේදී සෝමතාවේ වැඩිදී. සෝමතාවේ සංස්කාර කොට මෙරි මෙරි මෙරි මෙරි නිතරම යනවා. ඒ යාම එතකොට තේරෙන්නේ අර කෙනෙක් නෑ සත්වේ කෙනෙක් වගේ මගේ මගේ මාගේ කියන ගන්න දෙයක් නැත්තේ නෑ කියන වැඩේ නවත්තාවි ශූන්‍ය සත්වේ වෙන්නේ ශූන්‍යතා ශුන්‍යතෝ ජෝපත්තාන අධිපඤ්ඤා විපස්සන මෙන්න මේ භාගඥානේ එක්තරා සත්වයක් මේ භාගඥානේ මේ තරම් ධර්මානුපස්සනාව වගේ වෙන වෙන්නේ අනිත්‍යානුපස්සනාවේ තරම් විශේෂ අවස්ථාව. එතකොට මේ භංගානුපස්සනාව මේ විදිහට අධිපඤ්ඤා ධර්ම විපස්සනාව කියන එක වැඩි වශයෙන් වැටෙනවා නුවණ දියුණුව පවතිනවා ඒ අවස්ථාව මේ විදර්ශනා ක්‍රමයේ ඉවෙන්නා යැපිය යුතු උසස්ම ප්‍රතිභාවය. එතකොට ඊළඟට පහරොස් වෙලී යතහා ඥාන දර්ශනං භාවේ සම්මෝහා පිනිවේසං පජහති යතහා ඥාන දර්ශනේ වඩන්නා යෝගාවචරය ඔබට සම්බන්ධ කරලා වෙලා තිබුණා සම්මෝහා විවේචී සම්මෝහා විවේචී කියන්නේ බලවත් මුලාව ආත්ම වශයෙන් අරගත්තා වූ සත්ත්ව වශයෙන් අරගත්තා ආය ඥානෙ දේශනාවල එක එක ලක්ෂණයයි තේරුම් ගන්න පුළුවන්. නමුත් මෙතෙන් වෙනකොට මේ පටිසම්භාවයේ වර්ෂණාවේදී අනිත්‍යන වර්ෂණාවක් හොඳට වැඩි වෙනවා. දුක්ඛාන වර්ෂණාවක් හොඳට වැඩි වෙනවා. අනත්තාන වර්ෂණාවක් හොඳට වැඩි වෙනවා. උපරිම වශයෙන් අනිත්‍ය ලක්ෂණය හොඳට වැඩි වෙනවා. උපරිම වශයෙන් දුක්ඛාන වර්ෂණාව හොඳට වැඩි වෙනවා. උපරිම වශයෙන් අනාත්මාන වර්ෂණාව හොඳට වැඩි වෙනවා. අනිත්‍යානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා. අනාත්මානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානු. අනිත්‍යානුපස්සනා විදිහට මුල හිතාකට අගියට මොනට හොඳට නැවත නැවතත් මෙනෙහි කරමින් ඔය අවස්ථාවේදී ක්‍රියා කරනවා. මුංචිතු කම්මතා ඥානයේ ඥානයේ මුල් අවස්ථාවයි. පරිසංඛා අවස්ථාවේදී මුංචිතු කම්මතා ඥානය ආරම්භ කරනවා. අවස්ථාව. එතකොට ඊළඟට මේ ප්‍රතිසංඛාගේ මේ ප්‍රතිසංඛා කියන්නේ මොකද? ප්‍රති කියන්නේ නැවත. එතකොට නැවත නැවත නොවන යෙදීම කියන එකයි මේ අනුපස්සනාවේ තියෙන්නේ. නැවත නැවත අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමයි සලකා වීමයි මෙන්න මේ අනුපස්සනාවෙන් සඳහන් වෙන්නේ. දිනු කරන්නා වූ අවස්ථාවේදී දිනුවටපත් වෙනා වූ අවස්ථාවේදී අපපටිසං කම්පජහති අපපටිසං කාර්යයෙන් නොනවන මොහේ මොහේ සම්පූර්ණ කර්මොලිනොත් මොහේ දැන් වලදී අපි රාජ්‍යලගේ මේ අවස්ථාවේදී හොඳට මොහේ අත්විඳලා මේ විදිහේ ලෝභයේ දේශේ මොහේ කියන මේවා සදන්වනේ කඩා ගන්න නැතුව ලෝකෝත්තර ඥානයක් අල්ලගන්න පුළුවන් වෙන්නේ. මේ ලෝකෝත්තර ඥානයක් අල්ලා ගැනීමටයි ඉතිපත් වෙන්නේ. ඒ අන්තිම අවස්ථාවයි දැන් ඊළඟට පටිච්චසමුප්පාදන. පටිච්චසමුප්පාදන භාවේ සත්‍යෝගාමි නිරෝධම් පජහති. පටිච්ච පටිච්චසමුප්පාදන විවට්ඨාන වස්තන භාවේ. පටිච්චසමුප්පාදන කියපු මුලදී සඳහන් වුණේ ප්‍රඥානුපස්සනම් භාවෙන් හෝ සංයෝගා විනිවේ සංකජාති විවට්ඨානුපස්සන විවට්ඨ වට්ඨ විවට්ඨි වට්ඨ කියන්නේ සංසාරේ විවට්ඨ කියන්නේ සංසාරේ ගහකට සංසාරේ um, 哎，我真的不冤呢。 සමාධි ඥාන කියන මේ දෙක සම්පූර්ණ වෙනවා. සමාධිය ඥානයේ තහවුරු වෙනවා. ඥානයේ තහවුරු වීමෙන් කෙලෙසුම් කැඩෙනවා. කෙලෙසුම් කැඩෙනවා. මෙන්න මේ අත්‍යයන් සඳහන් කරන්න තියෙන්නේ. මේ විදර්ශනා ඥාන 18. විදර්ශනා භාවනා ක්‍රම 18. යම් යෝගාවචරේ සම්පූර්ණ කරනවා. කරගත් කරගත්තොත් මේ යෝගාවචරයා ප්‍රත්‍යඥයෙක් වෙන්නේ. ආත්මයෙන් මේක හරහා ගන්නවා สัพพะ